එය දැන් බොහෝ කාලයක් තිස්සේ මාස්පතා නැවත නැවත දාන්නේ නැහැ හතර දිනක් දෙනවා. ඒ නිසා මේ නැවත නැවත කියන වචනය අරගෙන ධම්මදේශනාවක් අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේ හැම දිනකටම තේරෙන ආකාරයේ සර්ව දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ උන්වහන්සේ මහා කරුණා සමාපත්තිය නැගී සිට ලෝකයේ දේශ බලන විට උදේ කියලා බ්‍රාහ්මණයෙකුගේ පාරමී ශක්තිය නිවන් යාමට පුළුවන් හැකියාව දැකලා උන්වහන්සේ ඒ උදේ කියන බ්‍රාහ්මණයාගේ නිවාස නිවන නිවසට පින්නපාතේ සඳහා වැඩම කළා. අතගෝ භගවා පුබ්බන් සමයන් නිවාසෙත්තා පත්ත චීවර මාදා ඉලේන උදයස් භාගනස වේහන් තේනත සංකම් කියන එකයි ඒ දක්වලා තිබෙන්නේ. එතකොට අතගෝ දේව බ්‍රාහ්මණෝ භගවතෝ පත්තං ඕතනින තෝරේසි ඒ විතර බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය කෙරෙන්නටම ඒ උදේ තියෙන බ්‍රාහ්මණයා පින්දපාතේ පූජා කළා. බුදුරජාණන් වහන්සේ කිසිවක් ප්‍රකාශ කළේ නැහැ. උදේ කියන බ්‍රාහ්මණයා කිසිවක් කියෙවෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ අපසු වැඩම කළා. දෙවැනි දවසේ දුතියම්කෝ භගවා දෙවැනි දවසෙන් යේන උදේ අසභාපනස්සන වේස්මන්තේන ප්‍රසංගමේ උදේ කියන බ්‍රාහ්මණයාගේ නිවසටම ගියා. සත්‍යම්පිකෝ දේව බ්‍රාහ්මණෝ භගවතෝ පස්සං ඕදිනේන සූරේෂේ දෙවෙනි දවසේ බුදුරජාණන් වහන්සේගේ පාතේ පිරිනැටම උදේ කියන බ්‍රාහ්මණය අපේ පින්ද පාතේ පූජා කළා ඒකත් බුදුරජාණන් වහන්සේ කිසිවක්ම ප්‍රකාශ කළේ නැහැ ආපස්සෝ වැඩම කළා සත්‍යම් පිටෝ භගවා දෙවනි දවසේ බුදුජානනාසේ ඉන්න නිවසටම ගියා. එදත් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පින්දපාතේ පූජා කරලා මොහුනි එදා ඉසලුනේ නැහැ ඕ ප්‍රකාශ කළා අපත්ත කෝයම් සම්නම ගෝතම පුනප්පුනම් නිදාගත්තටි කියලා මේ රසයට ගිදෙලා අපි දෙන කෑම කාලා ඒවට ආශා වෙලා පුනක් පුනන් නැවත නැවත පුන පුනා කියලා අපි කියන්නේ නැවත නැවත මේ ගෙදරටම පින්න පාටියේ එනවා ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේට අවකාශයක් ලැබුණා යම් සිදයක් ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමට ඔහුගේ ඒ කියන උදේ කියන බ්‍රාහ්මණයාගේ තියෙන සිතේ ස්වરૂපයක් දක්නට හැකියාව ලැබුණා එම නිසා බුදුරජාණන් වහන්සේ මම පුනක් පුනම් කියන වචනයම පාදක කරගෙන ගාථා හතරක් දේශනා කළා. පුනක් පුනං චේව පන්ති දීජං පුනම් පුනම් වස්සති දේව රාජා පුනප්පුනං චෙත්තං කසන්ති කස්සකා පුනම් පුනම් ධඤ්ඤ මුපේ තිරත්තං නප්පුනං යාති කායාති රන්ති පුනම් පුනම් දානපතේ දදන්ති පුනප්පුනං දානපතේ දදිත්වා පුනම් පුනම් සග්ග මුපේ තිස්සානං පුනප්පුනං තීරනිකා දුහන්ති පුනම් පුනම් වච්ඡෝ උපේති මාතරං පුනම් පුනම් කිලමති ඡන්දසීස පුනම් පුනම් ගබ්බ මුඛේ සිමන්දෝ පුනම් පුනම් ජායති නීයතිස පුනම් පුනම් සේවති කන්හරන්තේ මග්ගං ච ලද්ධා අපුනම් භවායන පුනම් පුනම් ජායති දුරි සංඤෝ තීනි ගාතහත සමදේශනා කරා එකම සරල අදහසක් දැක්කන ගාත හතරක් ඉතාම ගැඹුරු අර්ථයක් ගැටේ කියන ගාථා හතරක්. මේ සරල අදහස මෙන්න මේකයි. පුනක් පුනම් චේව වසන්ති විදිතං නැවත නැවත බීජ වපුරන. ඒක කුඹරක වී වපුරනවා වගේ නැවත නැවත බීජ වපුරනවා. පුනක් පුනම් වස්සති දේවරාජ වැටි නැවත නැවත වසිනවා. පුනක් පුනම් කෙස්සං කසන්ති කස්සක නැවත නැවත කුඹුරු ගොවියෝ කුඹුරු ආනවා කොටනවා වපුරනවා. පුනක් පුනන්දඤ්ඤ උපේති රට්ඨන් නැවත නැවත දහාන්‍ය ගෙනියනයි ගහන කුඹුර වල වැපුරනවා නම් එවි එමේ දහාන්‍ය ඒවල් වලට ගෙනියනවා පුනක් පුනන් යාචක ආයාචයන්ති නැවත නැවත මේ යාචකෝ ඉල්ලනවා ඉල්ලනවා පුනක් පුනන් දානපති දන්ති දානපතිෝ නැවත නැවත දන් දෙනවා පුනක් පුනන් දානපති දදිත්තා එලසින් නැවත නැවත දන් දීලා පුනම් පුනම් සබ්දමුකේදී තහනම් නැවත නැවත ස්වර්ගයේ කෙරෙනවා පුනක් පුනක් ශීරණිකා දුහන්ති නැවත නැවත කීවිය දෙනවා පුනක් පුනක් වච්චෝ උපේති මාතරම් වසුපටව තමන්ගේ මව මව වසු දෙන කරා නැවත නැවත යනවා පුනක් පුනක් කිලමති පන්දතිච නැවත නැවත වෙහසට සුඛටපත් වෙනවා පුනක් පුනක් ගබ්බ මුපේති තාන පුනක් පුනක් ගබ්බ මුපේති මන්දෝ මෝඩ මිනිසු නැවත මෝඩ සත්වෝ නැවත නැවත මෞඛ සවල්ල තුලට යනවා. නපුනං ජාන්ති යතිචේ නැවත නැවත ඉපදෙනවා නැවත නැවත මැරෙනවා. පුනප්පුනං සීවතිකං හරන්ති නැවත නැවත මලමිනියස වගේ යනවා. මග්ගංච ලද්ධා පුනබ්භවාය නැවත නැවත උපදවන මාර්ගය ලැබිලා ඒක මනමින් ප්‍රගුණ කරලා පුනක් පුනංජාති බෝධිපඤ්ඤෝ මහා ප්‍රඥාවක් කියන නුවණ තියෙන කෙනා නැවත නැවත උපදින්නේ නැහැ. මේ ගාථා හතර දේශනා කළ විස්තරය අවසන් වෙනකොට උදේ කියන බ්‍රාහ්මණය සෝවාන් වූ බව පොත්පත්වල දක්වා තිබෙනවා. ඒකට මේ පළමුවෙන්ම දක්වන බුදුරජාණන් වහන්සේ පුනක් පුනං චේව වපන්ති දීගම් බීජ වපුරනවා නැවත නැවත එතෙන්දී බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ අවිද්‍යා බිහිදන් සංහා ශ්‍රී හෝ කියලා වෙනත් තැන්වල දේශනා කරපු කරුණක් මේ වෙනත් ආකාරයකින් උන්වහන්සේ දෙපත් කරන්නේ. අවිද්‍යාව තමයි බීජය. යම් කිසි ගසක් හැදෙන්නට බීජයක් අවශ්‍යයි. ඒ බීජයෙන් ගස නිර්මාණය වෙනවා වගේ මේ ලෝක සත්‍ය නැවත නැවත නිමිත වීම සඳහා නැවත නැවත ඉදදී ඉදදී යාම සඳහා අවිඥා නිමිති බීජය තිබෙන්නට ඕන. ඒකයි උනක් පුනං චේව වපංචි බීජන් නැවත නැවත අවිඥා බීජය වපුරනවා. එතකොට පුනක් පුනං වස්සති දීරාජා වැස්ස නැවත නැවත වසින්නාසේ. අවිඥා බීජං සංඝාශ්නේයෝ සංඝාව තමයි දෙතමනේ ජලය. අර ගහ රෝපණය කරපු ගහ වැටෙන්නට තෙතමනයක් ජලයක් අවශ්‍යයි ඒ තණ්හා නැමැති තෙතමනේ තණ්හාව නැමැති ජලයේ ඒ සෙනෙහස ලැබෙන අවිද්‍යාවට නෑ අවිද්‍යාව කියන්නේ නොදස්කම සාමාන්‍ය මිනිස්සු දන්නා මොකටදමයි කියලා අදහස් කරන්නේ මේ බාහිර විෂයන් ඉගෙනගෙන නැතුව උසස් විභාග පාස් කරලා නැති අයට සාමාන්‍යයෙන් මොණ්ඩයි කියලා විවහාර කරනවා එවැනි අදහසක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අවිද්‍යාව කියන වචනයෙන් පෙන්වුම් කරන ලබන්නේ. අවිද්‍යාව කියන්නේ ප්‍රධාන වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. අතමාච දික්කේ අවිද්‍යාව මොකද්ද? මානිය අවිද්‍යාව සංකෝ විච්ඡේ දුක්ඛේ අඥානං දුක්ඛ සම්බේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං මුච්චති වික්ඛවේ අවිද්‍යා එලෙසම බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියන එක විස්තර කරලා තිබෙනවා යම්කිසි කෙනෙකුගේ සිත තුළ යම්කෝ විච්ඡේ දුක්ඛේ අඥානං දුක ගැන දැනුමක් නැත්නම් තමන්ටම පැහැදිලි පස්සස් අවබෝධයක් දුක ගැන ඇති වෙලා නැත්නම් ඒකයි දුක්ඛේ අඥානං කියන්නේ දුක්ඛ සමුදය ඥානම මේ දුක ටිකර දෙන හේතුව පිළිබඳව සමාතම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස අවබෝධයක් ඇතිලා නැත්නම් පොත්පත් වලින් කියන කරුණු තේරුම් අරගෙන ඒවා මතක තබා ගැනීම නෙවෙයි මේන් අදහස් කරන ලබන්නේ. දුක්ඛ නිරෝධය ඥානන් ඒ වගේම දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තමාම අත්දකලා නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාඥානං ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පැහැදිලි ලෙසම පත්‍යස ලෙසම තමා විසින්ම වඩලා දියුණු කරලා අත්දැකීමක් ලැබලා නැත්නම් අන්න මේකට තමයි ප්‍රධාන වශයෙන් අවිද්‍යාවය කියලා ප්‍රකාශ කරන්නේ. මේ අවිද්‍යාව තිබෙන නිසා තමයි ලෝකයේ සියලුම සත්‍යෝ සත්‍යයක් ඉන්නවා කියලා හිතන්නේ මම කියලා ඉන්නවා කියලා හිතන්නේ ආත්මයක් තියෙනවා කියලා හිතන්නේ ජීවියක් තිබෙනවා කියලා හිතන්නේ මේ ආත්ම සංඥාව කෙනෙක්ගේ සිත තුළ ගැටපන්නේ අවිද්‍යාව තිබෙන නිසා. මේ අවිද්‍යාව තියෙන නිසා තමයි මේ ලෝක සත්‍යෝ මේ සංස්කාර ලෝකේ නැත්තම් මේ සත්‍ය ලෝකය එක නිත්‍ය දෙයක් මේක දුර දෙයක් මේක සාස්වත දෙයක් මේක ස්ථිර දෙයක් කියලා කල්පනා කරන්නේ. ඔය බ්‍රාහ්මණයෝ වා බ්‍රාහ්මණයෝ වා ගියා ඉන්නවා. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ ගැය කල්ප ගණන් අවශ්‍ය තියෙන නිසා ඒ අය හිතනවා මේක සදාකාලික තැනක් කියලා. දෙවියන් පවා බොහෝ වාස තියෙන දිව්‍යෝ ඉන්නවා ඒ අය පවා මේක සදාකාලික තැනක් කියලා කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා මේ සංස්කාර ලෝකයේ අනිත්‍යයි කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා මහණෙනි මේවා අනිත්‍යයි කියලා ප්‍රකාශ ප්‍රකාශ කරනකොට මේ ලෝකයේ දිව්‍ය රූප ධර්මයක් පැති ගැනීමකටපත් වෙනවා හරියට සිංහයේ කැලෙන් එළියට ඇවිල්ලා සිංහනාද කරන විට අනිත් ලෝක සත්‍යෝත් අනිත් කැලේ සිටින සත්‍යෝත් පැති ගන්නාසේ මම මේවා අනිත්‍යයි අනිත්‍යයි අනාත්මයි අනාත්මයි කියලා කියනකොට මේවා නිට්ටයයි කියලා හිතන ආත්මයයි කියලා හිතන මේ දිව්‍ය රූප බ්‍රහ්ම උත්පත්ති ගන්නවා ගිය ගන්නවායි කියලා දක්වලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරලා තියෙනවා. මේ ඔක්කොම සිදුවන්නේ අවිද්‍යාව පාදක වෙලා අවිද්‍යාව මුල් වෙලා. එතකොට මේ ලෝකයේ සියලුම සංස්කාර නිට්ටය නෙවෙයි අනිත්‍ය කියලා දකින්නට ප්‍රඥා අසක් අවශ්‍යයි. ප්‍රඥා අසක් නැති අය මේවා ස්ථිර වශයෙන් ගන්නවා. ඒ වගේම තමයි මේවා එකාන්ත වශයෙන් දුක. ඒ සංස්කාර ලෝකයේ පැවැත්ම මේ කාන්ත වශයෙන්ම දුකක්. නමුත් මේ ලෝක සත්‍යයට මේක දුකක් කියලා තේරුම් ගන්නට බෑ. මේක සැපක් කියලා හිතනවා. මේ සැප ලබා දෙන දෙයක් කියලා කල්පනා කරනවා. ඒක නිසාම මේක දුකක් කියලා දන්නේ නැතිකම නිසාම මේ පංචස්කන්ධ ලෝකයේම නැවත නැවත උපදවා ගැනීම සඳහා අවශ්‍ය දේවල් කරනවා. ඒකේ ප්‍රාර්ථනා කරනවා. එන ධම්මාදී කරනවා. මේ විදිහට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව සියලුම සංස්කාර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන කරුණ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති නොවන්නේ අවිද්‍යාව නිසා. නැත්නම් මේ ලෝක සත්‍යය කෙටහිටපු ආත්ම භාව ගැන අවබෝධයක් නැහැ. දැන් තියෙන සත්‍යය ගැන අවබෝධයක් නැහැ. අනාගතයෙන් නැවත නැවත ඉපදී ඉපදී යන ආකාරය ගැන දන්නේ අවබෝධයක් නැහැ. පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නිසි පරිදි මේ ආකාරයෙන් සිදු වෙනවා කියලා පස්සතරට තම අත්දකලා නැහැ තමාට අවබෝධ වෙලා නැහැ පොත්වල කරුණු කියවල ඇති විභාග පාසල ඇති නමුත් සිතේ විදර්ශ වෙන අවබෝධයක් එවැනි දැනීමක් අවබෝධයක් වන්නේ කවදාවත් එතකොට අවිද්‍යාව තුළ සංස්කාර ඇතිලා සංස්කාර තුළින් ප්‍රතිසන්ද විඥානය ගෙනදිලා ඒ තුළින් නාම රූප සංඛාත මේ දුක්ඛ ස්කන්ධ ලෝකයේ නැවත නැවත පහළ වේ පහළ වේ යනවායි කියන කරුණ පැහැදිලි ලෙසම දක්නට නොහැකිකම තිබෙන්නේ අන්තිසාර නිසා නෙවෙයි අවිද්‍යාව නිසා. ඒ වගේම තමයි මේ පංචස්කන්ධ ලෝකේ නැත්නම් මේ මම මගේ කියන මේ අඟසාසිත අරගෙන මේ සත්‍යයක් ආත්මයක් මම කියලා කෙනෙක් නැහැලියක් මිනිහෙක් ඉන්නවා ආදී වශයෙන් වැරදි ආකාරයෙන් උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන හිතෙන්නේ මේකේ තියෙන යථාර්ථයන් අවබෝධ කරගන්නට නැතිකම නිසා මේ යථාර්ථය අවබෝධ කරගන්නට නැතිකමට කියන්නේ අවිද්‍යාව කියලා. එම නිසා මේ ස්කන්ධ පංචකයක් වූ මේ තමන්ගේ අංගසසිත මම මගේ කියලා ගන්නා පංචස්කන්ධ ලෝකයක් කියලා දක්නට බෑ. ගන්නට බෑ. ඒ වගේම මේක ආයතන හයක ක්‍රියාදාමයක් නමුත් ආයතන හයක ක්‍රියාදාමයක් කියලා ගන්නට ඒ ඇයට හැකියාවක් නෑ. නැත්නම් මේක 16ක ක්‍රියාකාරීත්වයක් මේ 16ක ක්‍රියාකාරීත්වයක් කියලා දන්නටත් හැකියාවක් නෑ. මේ විදිහට මේ පංචස්කන්ධ ලෝකයේ විවිධ විවිධ ආකාරයෙන් විවිධ විවිධ දෘෂ්ටි කෝණ වලින් බැනමන ඒකේ තියෙන යථා සත්‍ය විනිවිද දකින්නට සත්‍යසදස අවබෝධ කරගන්නට නොහැකියාව ලැබී ඇත්තේ අනුකිෂ්ඨවක නිසා නෙවෙයි මේ අවිද්‍යාව සිදුකල ක්‍රියාත්මක වෙන නිසා. ඒ වගේම තමයි මේ අවිද්‍යාව තුළින් මේ කාමාශ්‍රය මේ භවආශ්‍රය මේ දිස්සාශ්‍රය මේ අවිත්තාශ්‍රය කියලා මේ ආශ්‍රය ධර්මයන් පැහැදිලිව සලස් දකින්නට උන් දන්නේ කාමාශ්‍රය කියන එකෙන් ඇතිවන්නේ කාමාශ්‍රය කියන ධර්මයන් ඇතිවන්නේ කොහොමද මේවන් නැතිවන්නේ කොහොමද කොමක් නිසා මේ කාමාශ්‍රයන් ඇති වෙනවද කියන කරුණ දැනගන්නට ඒ හැකියාවක් නැහැ අවිද්‍යාව ක්‍රියාත්මක නිසා ඒ වගේම තමයි භවශ්‍රේ භවයේ රැඳී සිටීම විනාශ්‍රය ධර්මයන් ක්‍රියාත්මක වන්නේ කෙලෙසින්ද ඒවා සම්දේ මොකද්ද නිරෝධේ මොකක්ද ඒවා නිරුද්ධ කරන මාර්ගය කොහොමද කියලා දන්නේ නැහැ අවිද්‍යාශ්‍රය දන්නේ නැහැ අවිද්‍යාව නිසාම තමන්ගේ සිත තුළ තියෙන අවිද්‍යාව නිසාම අවිද්‍යාශ්‍රය දැනගන්නට හැකියාවක් නැහැ ඒ වගේම දිඨාශ්‍රය දැනගන්නට පුළුවන්කමක් නැහැ මේ විදිහට මේ ආශ්‍රය ධර්මයන් හෝ ආශ්‍රය ධර්මයන්ගේ සමුදය හෝ ඒ වාගේ නිරෝධය හෝ නිරෝධගාමිනී ප්‍රතිපදාව දන්නේ නැහැ. ඒ සෑම එකක්ම අවිද්‍යාව තුළින් සිදුවන ක්‍රියාදාමයන් අවිද්‍යාවේ ප්‍රතිඵලයක්. ඊළඟට මේ පංචස්කන්ධ ලෝකයේ අරගෙන මේක ගැන ප්‍රාර්ථනා කරගෙන මේක අභිනන්දනය කරමින් මේක කෙරේ ඇලමින් ගැටමින් උපාදාන කරගෙන කටයුතු කරන සංනික්‍රම විද්‍යාව නිසා ඒක දැක්කේ නෑ ලෝක සත්‍ය අවිද්‍යාවෙන් වෙති කියන නිසාම බුදුරජාණන් වහන්සේ ඒක නිසා ප්‍රකාශ කරන අවිද්‍යාවෙන් නියුතෝ ලෝකෝ කියලා. අවිද්‍යාවෙන් මුළු ලෝකයම දැස්සී කුස් වෙනවා කියන එක. ඉතින් ඒක නිසා මේ ආකාරයෙන් අවිද්‍යාව ගැන විස්තරයක් අපි මේ ඉස්පස් කරනවා නෙවෙයි. අවිද්‍යාව කියන්නේ කොහොමද කියන කරුණ තේරුම් ගැනීම සඳහා එහි අදංගු එහි අවිද්‍යාවට අන්තර්ගත විය යුතු කරුණු අතරින් ඉතා සුළු කරුණු කීපයක් පමණයි මේ ප්‍රකාශ කරන්නේ. ඒකට මේ අවිද්‍යාව නැවත නැවත ලෝක සත්‍යයේ සිට තුල ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. අපි ඒකයි පුනක් පුනංචේව වපන්තේ බීජං කියන්නේ. නැවත නැවත බීජ වපුරනවා. පුනම් පුනම් වස්සති දේව රාජා නැවත නැවත වැසි වහිනවාසේ. මේ ලෝක සත්‍ය මේ අවිද්‍යාවෙන් බැඳී සිටින නිසාම තණ්හා ස්නේහයෙන් ස්නේහයෙන් වත් වෙනවා. තණ්හා චේතමනේ චේතමනේටපත් වෙනවා. තණ්හාවෙන් ඇලෙනවා. ඇලෙන්නේ තණ්හාව නිසා තණ්හාවෙන් ඇලීමට තණ්හාව තුළ තියෙන ප්‍රතමණය පවතින්නට මොන එම නිසාම මේ තණ්හාව කියන එක ලෝක සත්‍යයට තේරුම් ගන්න සැප ලබා දෙන දෙයක් කියලා මේක දුක ලබා දෙන දෙයක් කියලා තේරුම් ගන්න. එනම් තණ්හාව නිසාම එය මේ මට සතුටින් ආස්වාද කරන මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්ම සතුටින් ආස්වාද කරනවා විනා මේ වගේ තියෙන ආදීනෙ දකින්නට ඒ හැකියාවක් නෑ. සන්නහයෙන් බහලා දෙන්නේ. ඒක නිසාම හැට තියෙන රූප ප්‍රිය අරමුණු ප්‍රිය රූප කෙරෙහි යැලීමක් ඇති කරගන්නවා. කනට ඇහෙන ප්‍රිය ශබ්ද කෙරෙහි යැලීමක් සංනාවක් ඇති කරගන්නවා. නාසයට දැනෙන දලසොන් ප්‍රිය සුවඳ දිවට දැනෙන ප්‍රිය රස කනට දැනෙන පින් ශබ්ද ඒ වගේම කායට දැනෙන මිහිරි ස්පර්ශ මනසට සමවන විවිධ මනීරි තමාට ආස්වාදයක් ගෙන දෙන අරමුණු ආස්වාද කරනවා ඒවා ලබා ගන්නට කැමති වෙනවා ඒව කෙරේ ඇලෙනවා බැඳෙනවා තව තවත් ඒවාම ප්‍රාර්ථනා කරනවා මේ දුකක් ලබා දෙන හේතුවක් හෝ සංහාව දුකක් ලබා දෙන හේතුවක් වශයෙන් නොදෙන සැපක් ලබා දෙන දෙයක් වශයෙන් මෝඩකමින් අවිද්‍යාවෙන් වැසී ඇති මේ ලෝක සත්‍ය ඒවාම නැවත නැවත නැවත නැවත කරගන්නවා එතකොට අවිද්‍යාව සංහාව මේ ආකාරයෙන් කෙනෙක් විශේෂිත තුළ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙන විට උනක්ුණ දෙස්සං කසන්ති කස්සක ගොවියෝ කුඹුරු හානවා කොටනම වපුරනවා වගේ ආශ්‍රිත ක්‍රියා සිදු කරනවා වාචික ක්‍රියා සිදු කරනවා මානසික ක්‍රියා සිදු කරනවා මේ කුසල් වන්නට පුළුවන් අකුසල් වන්නට පුළුවන් කුසල අකුසල දෙකම නොවන අව්‍යාකද ධර්ම වන්නටත් පුළුවන්. කවර ආකාරයෙන් හෝ කමායික හෝ වාචික හෝ මානසික ක්‍රියා ධර්මයන් සිදු වෙන විට පුත්තජන සත්‍යයේ සිට තුළ කියන රහත් නොවූ කෙනෙකුගේ සිට තුළ ඒකාන්තයෙන්ම අවිද්‍යාව පසුපසින් ක්‍රියාත්මක වීම තුළින් කුසල කුසල කර්ම සංස්කාරය දැනෙන්නේ. එසේ මේ කුසල කුසල සම්ප්‍රම සංස්කාර සමාගයේ සිට තුළින් ජනිත වන විට ඒ තුළින් කායික ක්‍රියා සිදු කරන්නේ වාචික ක්‍රියා සිදු මානසික ක්‍රියා සිදු කරන්නේ. මේ නැවත නැවත මිනිස් ලෝක සත්‍ය සිදු කරන දේවල් ක්‍රියාදාමයන්. එතකොට අර කුඹුරු නැවත නැවත හානවා කොටනවා වපුරනවා වගේ ඒවා වපුරලා බීජේ වපුරන්නේ මැස්සට වතුර දානවා ඒ වගේ මේ ලෝක සත්‍ය ඇකන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ ආයතන ධර්මයන් ඒ වගේම ඇහැට පෙනෙන රූප කන තැන ශබ්ද ආදී රූප සත්‍ය ගන්ධ රස පොට්ටබ්බ ධම්මාදී අරමුණු කෙරෙහි ඇලී ඇලී බැඳි බැඳි ඒවාම උපාදාන කරගෙන ඒවා නිසාම විවිධ කායික වාචික මානසික කම් සංස්කාරය ජනනය කරගන්නවා එසේ කම්ම සංස්කාර ජනිත වීම කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය ජනිත වීමක්. මේ ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. මේ කවර දෙයක් කළත් Tamange සිත තුළ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් හා නැතිවීමක් හැර ඇතිවි ඇතිවි නැති නැති යාමක් හැර මෙතන වෙන කිසිවක් නැහැ කියන කාරණාව ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ මොකද අවිද්‍යාව සිත තුළ ක්‍රියාත්මක නිසා. දැන් උදාහරණයක් වශයෙන් කතා කළොත් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා මේ අය අපි මේ ධම්මන කියන මේ බණ කියන විතත් ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් බණ අහන විටත් ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කියන්නේ මේ ධර්ම කන මේ සබ්දයේ කනේ ගිහිල්ලත් වැඩිම නිසා සෝත විඥානයේ නැමැති විඥානස්කන්ධයේ ඇතිවීමක් පහළ වෙනවානේ ඒ සෝත විඥානයේ ඇතිවීම නිසාම මනෝ විඥානය ක්‍රියාත්මක වෙනවා විඥානස්කන්ධය තියෙනවා. මේ ධර්මයේ අහනකොට මේ කියන්නේ මේකයි මේකයි කියලා තේරුම් ගැනීමක් අවබෝධයක් සමාගයේ සිටට වැටහීමක් ඇති වෙනවා. මේ වැටහීමට කියන්නේ සංඥා කියලා සංඥා ස්කන්ධය තියෙන තියාමක් මෙතන මේ සිදුවන්නේ. මේ ධර්මයේ අහනකොට සමහර කෙනෙකුගේ සිත තුළ ධර්ම ප්‍රීතියක් ඇතිවන්නට පුළුවන්. ඒ කියන්නේ සෝමනස් වේදනාවක්, නිරාමිෂ එකක්, නැත්නම් උපේක්ෂා වේදනාවක් ඇති වෙන්නට පුළුවන් තවත් කෙනෙකුට අවශ්‍ය නම් සමහර විට ධම්නසරණ සතක කමනාපයක් වත් ඇතිවන්නත් පුළුවන්. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන විට වේදනා ස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක්. එලෙසින්ම තමයි මේ ධර්ම ශ්‍රවණය කරනකොට සමන්ගේ සිත තුළ ශ්‍රද්ධාව සමහර විට ඇති වෙනවා ප්‍රඥාව ඇති වෙනවා. ඒ වගේම ඒකාග්‍රතාව වැනි කායිතික ධර්ම ඇති වෙනවා. සිත තුළ විවිධ චිත්ත සංස්කාර ධර්ම ඇති වෙනවා. මේ චිත්ත සංස්කාර ධර්ම ඔක්කොම සංස්කාර ස්කන්ධයට ඇතුළත් වෙනවා. මේ නාමස්කන්ධ හතර විඥානයත් සංඥාවත් වේදනාවත් සංස්කාරත් යන නාමස්කන්ධ හතර ඇති වෙනකොටම තමන්ගේ රූපස්කන්ධත් ඒකට අනුකූලව ක්‍රියාත්මක කරන එක නිසා පංචස්කන්ධ ධර්මයන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වන්නේ ඇති වෙන්නේ පවතින්නේ නැති වෙන්නේ පංචස්කන්ධ ධර්ම. මේක ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ හැකියාවක් නෑ ප්‍රඥාව මතකම නිසා සමාධිය නැති නිසා. ඒක නිසා මේ පංචස්කන්ධ ධර්මයන් රැස් කරපු කෙනාට නැවත ලැබෙන්නේ පංචස්කන්ධ ධර්මයන්මයි කියන අවබෝධය ඇති කරගන්න එකක් බෑ. මේදී පුනක් පුනක් කියව පංච බීජයන් නැවත නැවත බීජ වපුරනවා වපුරපු බීජයට අනුව තමයි අස්සන ලැබෙන්නේ. මේ වපුරනවා නම් මේ, සල වපුරනවා නම් සල, උඩු වපුරනවා නම් උඩු මේ ආකාරයෙන්. ඒ වගේම අපි මෙලෙසින් ලෝක සත්‍ය මෙලෙසින් වපුරන්නේ පංචස්කන්ධ ධර්ම නම් අස්සන්න වශයෙන් නෙලා ගන්නට සිදුවන්නේ තවත් පංචස්කන්ධ ධර්ම. ඒක නිසාම අනාගත භවවලදී නැවත පංචස්කන්ධ ධර්ම ඇති කර දෙනවා. ඒක වළක්වන්නට බෑ හේතුන් නැතින ඵලයක් හේතුඵල ක්‍රියාදාමයක්. උනත් පුනම් ධඤ්ඤමු පීතිවත්තං නැවත නැවත ධාන්‍ය ගෙනියනවා ලෝකේ වපුරපු ගොල්ලෝ. ඒ වගේ මේ කර්ම සංස්කාර කුසල් වේවා කුසල් වේවා අවිද්‍යාව පාදක කරලා තණ්හාවෙන් යුතුවලා කායික වාචික මානසික ක්‍රියා සිදු කරමින් මේ ආකාරයෙන් කුසල අකුසල කර්ම සංස්කාර ජනිත කර ගන්නා සත්‍යයන්ට එහි විපාක අත්දකින්නට සිදුවේ. ඒවා ප්‍රතිසන්දි විපාක වන්නට පුළුවන්, ප්‍රවෘත්ති විපාක වන්නට පුළුවන්. නැවත පුනර්බසයන්තනික උපදීමක් ගෙන දෙනකොට යම් කිසි කර්මයක් තුළින් ඒ කර්මයේ ප්‍රතිසන්දි විපාක ගෙන දෙන කර්මයක්. ඒ වෙලාවේ ඒ විපාකයෙන් ගෙන දෙන්නේ ප්‍රතිසන්දියක් ගෙන දීම තුළින්. ඒකට කියන්නේ ප්‍රතිසන්දි විපාක කියලා. උපදිනාට පස්සෙ සැපෝ හෝ දුක්ඛෝ කවනාකාර හෝ කම්ම වලින් අපිට යම් යම් විපාක ලැබෙන ඒවා කියන්නේ ප්‍රවෘත්ති විපාක කියලා. අපේ මනස ලෝකයේ උපදින කුසල කර්මයක විපාකයක් වශයෙන් ප්‍රතිසන්දි ජනක කුසලයේ එතකොට ඒක ප්‍රතිසන්දි විපාකයක් ගෙන දුන්නා දැන් අපි හිතමු විශ්වී වේදාකාර දුක් ගැහැට කරදර පීඩාවලට පමන වෙන බඳුන් වෙන එක. මේ උපපීඩක කර්ම වශයෙන් අපි අතීතයේ කරන දාකුසල කර්ම වල ප්‍රතිවිපාක. නැත්නම් අපිට සැප සම්පත් ලැබෙනවා උපස්තම්භක කර්ම වශයෙන් අපිට ඉදිරිපත් වෙනවා අපි අපේ සැප විහරණයට අවශ්‍ය දේවල් ලබා දෙමින් අපිට අවශ්‍ය සැප සම්පත් ලබා දෙමින් මේවා කලින් කරන ලද කුසල කර්ම වල විපාකසත් ඒවත් අර ප්‍රතිසන්දි කර්ම නෙවෙයි ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්දි විපාක නෙවෙයි ප්‍රවෘත්ති විපාක මේ ආකාරයෙන් ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක ඒ කම්ම ශක්තියේ බලපෑම තිබෙන තාක්කල් ඒ ශක්තිය තිබෙන තාක්කල් කෙනෙකුට අත්දකින්නට සිදෙනවා කලාතුරකින් ඒ කර්ම සම්පූර්ණයෙන්ම පරණදී සම්පූර්ණයෙන්ම සේවී යන අවස්ථා පවා තිබෙනවා නමුත් බොහෝ අවස්ථාවලදී ඒ කර්ම ආකාරයෙන් පළ දෙනවා මෙන්න මේ පළවෙනි ගාථාවෙන් දැක්වන්නේ උන්න ඔය කාරණාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මොකද්ද මේ කුඹුරු වලට නැත්නම් ගොවියෝ කුඹුරු කොටනවා හානවා වපුරනවා බීජ බීජ ඉනිනවා නැත්නම් බීජ පිටවෙනවා ඒකෙන් ප්‍රතිඵල ගෙනියනවා ඉතරයි කියන්නේ එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ අවිද්‍යාව බීජන් තණ්හා ස්නේහ වශයෙන් ආදී කියපු කරුණු නැත්නම් අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ආදී වශයෙන් දැක්කපු ඒ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමය තමයි මෙලෙසින් බුදුරජාණන් වහන්සේ සරල වශයෙන් ඒ ආකාරයෙන් ඉදිරිපත් කළේ. ඊළඟට පුනක් පුනං යාචකායා කියන්ති පුනක් පුනං දානපති දනන්ති නැවත නැවත යාචකෝ උත්තරමන් ඉල්ලනවා. පුනක් පුනං දානපති දනන්ති නැවත නැවත දානපතිව දන් දෙනවා. මේ යාත්‍රිකයෝ බාහිර ලෝකයේ සිටින යාත්‍රිකයෝ නෙමෙයි තමන්ගේ පංචස්කන්ධ ලෝකයේම තුල තියෙන යාත්‍රිකයන්. ඇහැ යාත්‍රිකෙක් වගේ ඉල්ලනවා ප්‍රිය රූප ප්‍රිය රූප දෙන්න පම් දෙන්න පම් දෙන්න පම් මට අවශ්‍යයි මට අවශ්‍යයි කියලා. කන ඉල්ලනවා යාත්‍රිකයන් ඉල්ලන්නා සේම මට ප්‍රිය ශබ්ද දීපම් ප්‍රිය ශබ්ද මට දෙනක් දෙන්නේ ගෙනක් දෙන්නේ කියලා. නාසයට ප්‍රිය සුවඳ ඉල්ලනවා නාසය ඒ වගේම දිව ඉල්ලනවා ප්‍රිය රස කය ඉඳනවා විවිධාකාර ස්පර්ශ සුඛාස්වාදයන් ගැන ස්පර්ශ මනසත් ඉල්ලනවා වේදාකාර සතුටු ගැන සතුටක් ගැන දෙන ආස්වාදයක් ගැන දෙන විවිධ දේවල්. මේ ඇහැකන නාසය දිව ශරීරයේ මනස. මේ ඉන්ද්‍රිය හය තමයි යාචික විභාගපත් වෙලා තියෙන්නේ. මේ යාචික ඒ ආකාරයෙන් ඉල්ලනවා. ඊළඟකොට පුනක් පුනන් දානපති දදන්ති. දානපතිව දන් දෙනවා වගේ යාරින්ගන මනුස්සයන්ට. ඉතින් කන ඉල්ලන ප්‍රිය ශබ්ද ඒ හැල්ලනකොට ඉතින් ප්‍රිය ශබ්ද දෙන්නට ඕන. ඒ කියන්නේ දෙන්නට ඕන නෙවෙයි දෙනවා. එහෙම ඕනකමක් නෑ දෙනවා. ඉතින් ඒක නිසා සමාජයේ තමන්ගේ මේ මහා සාත්කල්පනා කැටක් විතර තියෙන බර තියෙන මේ පංචස්කන්ධ රූපස්කන්ධ ලෝකය පටවගෙන සමහරට බාරවල වානවල බස්වල ඇත්තටම සමහර විට සංගීත මේලා විනෝද දර්ශන අරවා මේවා ඕව කරා ඇදගෙන ඇදගෙන යනවා නැත්නම් ඉතින් ඇහැට පේන ප්‍රිය රූපවල සිනමා දර්ශන ආදී ටෙලිවිෂන් ආදී ඕක විවිධ විවිධ තැන් වලට හැදගෙන හැදගෙන යනවා. ඉතින් මොකද මේක ඉන්නනවා ඉන්නකොට නැදී ඉන්න බෑ. ඒක නිසා ඉතින් මේ ලෝක සත්‍යයට තන්නේ මේ මොකද්ද සිදුවන ක්‍රියාදාම මේ මෙතන සිදුවන ක්‍රියාවලිය මොකද්ද කියලා තේරුම් ගන්නට බෑ. ඉතින් ඉතින් සන්නාවෙන් කියන්නේ යට වෙලා විද්‍යාවෙන් බර වෙලා ඉතින් කරන්නේ අර ඇහැ කන නාසය දිය ශරීරයේ මනස ඉල්ලන ඉල්ලන විදියට නැත්තම් ඒක නටවන නටවන විදියට සමුනුත් නැට වෙනවා. ඒකයි සිදුවන්නේ. ඇත්ත වශයෙන්ම ඇකන්නාසේ දේව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන්ට කතා කරලා කියන්නට පුළුවන් නම් හිතාවි හිතන්නට පුළුවන් නම් හිතාවි නැත්නම් කියන්නට පුළුවන් නම් කියාවි අනේ මේ මේ මේ ලෝක මිනිසු මගේ අතවැසිය බවට පත් වෙලා තියෙන ආකාරය මං කියන කියන විදිහට නටනවානේ කියන කියන විදිහට කටයුතු කරනවානේ කියලා උපහාසාත්මක බැල්මකින් බලාවි උපහාසාත්මකව කතා කරලා විශ්නාවේ නමුත් අපට සාමාන්‍ය ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්නට හැකියාවක් නැහැ. ඉතින් පොනක් පොනන් යාතිකාය ආසියන් දින නැවත නැවතින් ගමන් ඉදෙනවා. ඉතින් නැවත නැවත දන් දෙනවා. එම් දන් දීුණාට පස්සේ දන් දීලා නිකන් ගමනේ කුසල විපාක සත්‍යින් පොනක් පොනන් සර්ගම උපේදිතානන් කියනනේ. පොනක් පොනන් දානපතේ දැසිටා නැවත නැවත දන් දීලා සර්ග සම්පත් ලැබනවා වගේ මේ කරන ලද ක්‍රියාදාමේ විපාක සත්‍යයෙන් වුණට නැවත නැවත විඳින්නට වෙනවා. ඊළඟට කියන කාරණාව පුනප්පුනන් කියලා නිකාදවන්ති නැවත නැවත කිරියරෙනවා. මේ කිරියීම කියන එක ඇත්ත වශයෙන්ම ඉන්ද්‍රයන්ගේ ක්‍රියාදාමය නිසා ඇත්තකම නාසයේ දේවතාවගේ වේමනද මේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාදාමය නිසා යම් කිසි කුතුහලයකට යම් කිසි අවිශ්වීමකට යම් කිසි පිට ඇද ගැනීමකට පත් කරන දෙයක්. ඒකයි කිරියනවා කියන්නේ. ඔබට ගමේ ගොඩේ නම් කියන කසනවා කියන්නේ. නිකන් කැසිල්ලක් ඇති වෙනවා කියන්නේ. ඉතින් ওই කැසිල්ල තියෙනකොට තමයි කියන්නේ මෙතන මේ කිවිරෙමයි කිය. ඒ කැසිල්ල තුනට පස්සේ පුනක් පුනම් වච්චෝ උපේතිමාන මාතන වසුපැටිය මෞඛ්‍ය දෙන කිවි දෙන මෞ වස් රැසි වැස්සෙඩ් වැසි දෙනකම් ඒ හෙළ දෙන ගාවට දුවනවනේ අන්න ඒ වගේ. එතකොට මේ ලෝක සත්‍ය මේ කැසිල්ල තුනට පස්සේ ඉතින් පරිලාහයෙන් දැවෙනවා. ඔකට කියන්නේ සංහා පරිලාහය කියලා. පරිලාහකින් දැවෙනවා. නැත්නම් සංහා සංතාපය කියන සංතාපයකින් දැවීමකටපත් වෙනවා. මේ දැවීම සහ දැවීම උසලන්නට බැරුව අර වසු පැටිය දුවන්නාසේ විවිධ විවිධ පැති වලට දුවනවා. ඒ දුවන විට සමහර විට දිව්‍ය ලෝක වලටත් දුවනවා සමහරට මනුෂ්‍ය ලෝකයටත් දුවනවා අවිශේෂන් ලෝක වලට අපායට බොහෝ විට දුවනවා මේ දුවන ගමන කොහාටද දුවන්නේ කියලා තේරුම් ගන්නට නැගකම තමයි මෙතන තියෙන ප්‍රධානතම වර්ධ අවිද්‍යාවෙන් වශයෙන් තිබෙන නිසා අවිද්‍යාව තිකාම අවිද්‍යාව තේරුම් ගන්නටත් බැහැ එම නිසාම මේ කරුණු වශයෙන් ඇති බව තේරුම් ගන්නටත් බැහැ ඒක නිසා මෙතේ කසිල්ලක් ඇතිවිත ලෝක සත්‍යයට නිකන් ඉන්නට හැකියාවක් බුදුජානනාථේ කදිම උපමාවක් දක්වලා තියෙනවා මාගන්ධ කියලා සූත්‍රයක බුදු උන්වහන්සේගෙන් අහනවා උන්වහන්සේ අහන ප්‍රශ්නය මහණෙනි මේ කෙටකුවේ කකුලක හරි කොහෙද ශරීරයේ තැනක තුවාලයක් තියෙනවා මේ තුවාලය දැන් කසන්නට පටන් ගන්නවා. ඉතින් මේ පොජ්ජලයා තුවාලේ කසනවා සමහරට තුවාලේ පාත් කරනවා ඔහුට සුදු ආස්වාදයක් ලැබෙනවා නේද. ඉතින් ආස්වාදය ලැබෙන නිසා තමයි මිනිහ කසන්නේ. ඒ නිසා තමයි මේ රත් කරන්නේ. දැන් ඉතින් කවරාකාරයකින් හරි බෙහෙත් බෙහෙත් ආදී කරලා මේ තුවාලේ සම්පූර්ණයෙන්ම සෝවුන. ඉතින් වෙන මිනිහෙක් ගිහලා මොකද උඹ දැන් මෙතන ඉස්සර වගේ කහන්නේ නැත්තේ? මොකද උඹ මෙතන දැන් ඉස්සර වගේ රත් කරන්නේ නැත්තේ? ඉතින් අර සැසිල්ද තියෙන පුද්ගලයාට රත් කරන එක කසන එක සොයා හැසිල්ල නැති වුණාට පස්සේ රත් කරන එක කසන එක එතන දුකක් ගෙන දෙන කන්නක් වෙනවා. කැසිල්ලට වීම කලින් දුකක් තමයි. නමුත් අර කැසිල්ල තිබුණ නිසා දුක සැපක් වශයෙන් පෙන්වන්න කළා. මෙන්න මේ තත්ත්වේ නිසා තමයි පුනක් පුනම් වත්මය අර තීරණික අදවන්තේ කියන්නේ. නැවත නැවත කිවිල වෙනවා වගේ. මේක ඉරීමක් ඇති වෙනවා. ඉරීමක් මේ ඇහැ කන්නාසේ දිවසරේ මනසෙන් ඇති වෙනවා. ඉතින් මේක ඇති වුණාට පස්සේ ලෝක සත්‍යයට නිකන් ඉන්නට බෑ. ඉතින් අර කැසිල් වැටුණාට පස්සේ දැඟලිලි බංගලිලි පැනිලි නැටිලි දෙලිලි ඔක්කොම දේවල් සිදුවෙනවා. ඉතින් ඒ ආකාරයෙන් කටයුතු කරනකොට වෙන්නේ මොකද්ද? පුනක් පුනන් කිලමති පන්දතිච දේශකට දුකකට නැවත නැවතපත් වෙනවා. නමුත් මේක අවාසනාව මොකද්ද? මේ මේක වෙනසක් මේක දුකක් කියලා ලෝකයට තීරුම් ගන්නට බැරි කම. මොකද අවිද්‍යාවෙන් නැසිලා. හිතන්නේ මේක සැප ලබා දෙන දෙයක් සැපක් කියලා. අපි දුමු ඇහැට පෙනෙන රූපයක් හොයාගෙන ගිහිල්ලා පවතින මහලකට ගිහිල්ලා බෝලිමේ ඉඳලා හරි වසල ගිහිල්ලා හරි දුක් විඳලා බලලා එනකොට උළුවත් පිට එක රදේ හදාගෙන ඉතින් සමහර එන්නේ නැත්තම් බීමත් නේ බීලා පොඩ්ඩක් කරලා එදාට පස්සේ ඉඳලා නැගිටින්නත් බැරුව දඟලන විවිධාකාරයෙන් මේ විදිහට එකෙන් අනිෂ්ඨ විපාක ගොඩාක් හැම ඉන්ද්‍රියකටම අරමුණු දීම තුනේ සිදෙනවා මේක සාමාන්‍ය කෙනාට දකින්නට බෑ. එතකොට මේ විදිහට කටයුතු කරන විට ඒක තුළින් විශේෂක් ලැබෙනවා, පීඩාවක් ලැබෙනවා කියන එක ලෝකයන් තේරුම් ගන්නට බැරි කරුණක්. ලෞකික සැප සම්පත් ප්‍රයෝගයා කටයුතු කරන එක ඒකාන්ත වශයෙන්ම වෙහෙසක් දුකක් පීඩාවක් කරදරයක් ගෙන දෙන දෙයක්. නමුත් ඒක තේරුම් ගන්නට බෑ සාමාන්‍ය මිනිසුන්ට. ඒක නිසා සාමාන්‍ය සත්‍යය කරන්නේ ඒකම නැවත නැවත නැවත නැවත හොයන එක. ඉතින් ඒකම හොයන්න හොයන්නට ගියාට පස්සේ කුණක් කුණන් කෙලමති පන්දතිය නැවත මේසට නැවත දුකටපත් වෙනවා. මෙසේ මේසට දුකටපත් වෙලා මේ ආකාරයෙන් අර අවිද්‍යාවෙන් තණ්හාවෙන් බැඳිලා වෙලිලා කටයුතු කරන රැස්කලේ කුසල කුසල කන්න සංස්කාරයි. ඒවා තුලින් කුණක් කුණන් ගස්වම උපේති මන්දෝ නැවත නැවත මෞ කුසවල් වලට ගිහිල්ලා උපිනිසර ගන්නවා. මේ මෞපසයට යනවායි කියන එක බුදුහාමුදුරු ප්‍රකාශ කළාට මෙතන මේ මෞපසයට යෑම නෙවෙයි ජාතිය ලෝකයේ ඕනෑම තැනකට යන ජාතියෙන් මෙතන ගණන් ගන්න. දෙවියෙක් වුණත්, බ්‍රාහ්මණයෙක් වුණත්, සම්මනුෂ්‍යෙක් වුණත්, ඕපාතික වශයෙන් උපදින සත්ව කොටසයන් මේ කොතනක ඉපදුණා මේ එතන ඒ ධාතී කියන එක තමයි මේ දීමෙන් ප්‍රකාශ කරන්නේ මේ ආකාරයෙන් අවිද්‍යා සංහා ආදී ව්‍යාපාදක වෙලා උපාදාන කරගෙන කම්ම සංස්කාර දැක්කලාට පස්සේ නැවත නැවත උපදිනවා කියන එක තමයි උන්වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කරන්නේ. මෙසේ උපදිනකොට පුනක් පුනං ජාති මෙලෙස නැවත නැවත උපදිනවා පුනක් පුනං මුයති නැවත නැවත උපදිනකොටම මරණයත් අරගෙනමයි නැවත උපදින්නේ. මරණය කියනකොට මේ මේ හිතන්නේ සමහර විට සත්‍යයක් ඉපදලා ඒ ආශ්‍රය ගෙවුනාට පස්සේ මැරෙන එකට. එහෙම නෙවෙයි සෑම ස්නේහයක් පාසාම සෑම මොහොතක් පාසාම අපේ මේ ඇඟත් මෙරි මෙරි මෙරි මෙරි යනවා. සෑම ස්නේහයක් පාසාම සෑම මොහොතක් පාසාම අපේ සිතත් නැවත නැවත මෙරි මෙරි මෙරි මෙරි යනවා. මැරෙන මැරෙන ඒ නාම රූප ධර්ම නැවත නැවත උපදින නිසා මේක දිගට අඛණ්ඩ ලෙස පවතින ධර්මයක් ලෙසයි පෙනෙන්නේ. මොකද යම් කිසි දෙයක් වේගයෙන් ක්‍රියාත්මක වන විට ඒක එකම ධර්මයක් ලෙසින් දිස්සන එක සාමාන්‍ය ස්වરૂපය. එම නිසා මේ වේගෙන් මෙරි මෙරි උපදින නාම සංස්කාර වේගෙන් මෙරි මෙරි උපදින රූප සංස්කාර මෙතන තිබෙනවා. මේ නාම රූප සංස්කාර ධර්මයන් මෙලෙසින් වේගෙන් ඇති වෙති නැති නැති යන හේතු තියෙනවා. හේතුන්ට අනුකූලව ඇති වෙනවා හේතුන් නැති වෙනවා නැති වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ ගැඹුරු කරුණ බුදුරජාණන් වහන්සේලා දෙන්න දෙන්නම් කරන්නේ පුනක් පුනං ජායතිච්ච පුනක් පුනං මීයතිච්ච කියන වචනේ. ඒ කියන්නේ නැවත නැවත උපදිනවා නැවත නැවත මැරෙනවා කියන එක. අපේ ශරීරයේ සෑම රූප කොටසම සෑම මොහොතක් පාසාම නැති වෙනවා. නැති වෙනකොටම තවත් රූප කොටස් ඇති වෙනවා. මේ රූප කොටස්වල ස්වરૂපය තමයි යම් කිසි දෙයක් නැති වෙනකොට ඒ තවත් රූප කොටසක් උපදිනවා. සමහරට තියෙන රූප වලටම සමාන ඕනම කපසක් ඉපදුනා නම් අපි කියනවා මේක එක විදිහටම තියෙනවා වෙනස් වෙලා නැහැ. ඊයේ දැක්ක විදිහටම අද තියෙනවා කියලා. නැත්තම් මේ මැරෙන මැරෙන නැති වෙන නැතින රූප වලට වඩා වැඩි රූප කොටසක් ඉපදුනා නම් අපි කියනවා මේක දියුණු වෙලා තියෙනවා මේක වැඩිලා තියෙනවා මේක මහත් වෙලා තියෙනවා ආදී වශයෙන්. නැත්තම් මේ මැරෙන රූප වලට සමාන කොටසක් නෙවෙයි අඩු කොටසක් නම් උපදින්නේ. ඒකට කියනවා අපි මේක කේත් වේලා කුඩා වෙලා හේන් වෙලා ආදී වචන. ඒ විදිහට තමයි අපි මේ ප්‍රකාශ කරන්නේ. එතකොට මේ මැරෙන මේ මැරෙන රූප කලාවට සමාන නොවන මෝරප රූප උපදිනවා නම් එතකොට කියනවා අපි මේක මෝරලා මේක දිරලා මේක වායසට ගිහිලා ආදි වශයෙන්. මේ විදිහට රූපස්කන්ධයක් නිරන්තරයෙන් වෙනස් වෙනවා නාමස්කන්ධයක් වෙනස් වෙනවා නාමස්කන්ධය තුළ තියෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන සතර ස්කන්ධ ධර්ම වෙනුත් මෙලෙසින් වෙනස් වෙනවා ඒ වෙනස් වෙනකොට මේ නිරන්තරයෙන් මේ ආකාරයෙන් වෙනස් වෙ වෙනස් යන නාම රූප ධර්ම ලෝක සත්‍යය යම් කිසි කෙනෙක් මම කියලා හිතනවා නම් මගේ ආත්මයක් කියලා හිතනවා නම් ඒක ඒ වෙනස් වීම දක්නට නොහැකි මෝඩකම නිසාම සිදුවන ක්‍රියාදාමයක්. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන රූප ධර්මත් මේ මොහොතේ තියෙන නාම ධර්මත් මේ මොහොතේම නැති වෙනවා නම් තව මොහොතකට පස්සේ ඇතිවන්නේ අලුත් නාම සහ අලුත් රූප ධර්ම නම් මේ දැන් පවත්නා වූ නාම රූප ධර්ම මම කියන්නට මගේ කියන්නට ආත්ම කියලා ගන්නට කිසිවක් විතර නොවන ධර්ම බව පැහැදිලිවම පේනවා නම් කෙනෙකුට කියන්නට බෑ කවදාවත් මේක තුල ආත්මයක් තියෙනවා කියලා මේක තුළ මම කියලා කෙනෙක් සිටිනවායි මගේ කියලා ගන්න දෙයක් තියෙනවායි කියලා කියන්නට බෑ. මේක දන්නේ දැන ගන්නට හැකියාවක් නැහැ. සිං ප්‍රඥාවක් ඒ වගේම සිත තුළ තියෙන සමාධිමත් සිතේ ස්වરૂපයක් නෑ. බල සමාහිතෝ වික්‍රේ විකෝ යතහ භූතම් පජානාති සමාධිමත් සිතක් ඇති කෙනෙකුයි විනිවිද දකින්නේ ප්‍රඥාවෙන්. මේ විනිවිද දකින ප්‍රඥාවෙන් දකින ගතියට කියන්නේ මග්ගං චලද්ධා පුනබ්භවාය නැවත නැවත පුනබ්භවයේ ගෙන දෙන්න ගෙන නොදෙන මාර්ගයේ දියුණු කරලා වඩලා ප්‍රගුණ කරනවා. නේකුණක් පුනංජාති බෝධිපඤ්ඤෝ එතකොට නැවත නැවත උපදින්නේ නැන්නේ නැවත නැවත උපදීමට නම් අනිවාර්යයෙන්ම සෝවාන් සකදාගාමී අනාගාමී අධ්‍යාත්මික මාර්ග හතරෙන් අරහත් ඵලය ලබන්නට ඕන. සෝවාන් වෙනකොට ආත්ම හතකට සීමා කරලා නැවත ඉදීම සීමා <clears throat> නැති කරනවා. සකදාගාමී වෙනකොට ආත්ම දෙකකට සීමා කරලා එක ආත්මයකට සීමා කරලා සම්පූර්ණයෙන්ම නැවත ඉදීම නැති කරනවා අනාගාමී වෙනකොට කාම භවයේ ඉදීම සම්පූර්ණයෙන්ම ශ්‍රේ කරනවා අනාරහත් වෙනකොට නැවත කවදාත් නූපදින ආකාරයෙන්ම ඒ ඉදීම සම්පූර්ණයෙන් නැති වෙනවා ඒ නැතිවීමද නම් මේ මනාම රූප ධර්මයන්ගේ සම්පූර්ණ නිරෝධ වීම දැකීම තුළින් ඇතිවෙන මේ සත්‍යයක් ආත්මයක් මම කියලා කෙනෙක් නැති බව සම්පූර්ණයෙන් අත්දකින්නට ඕන. ඒ අත්දැකීම අත්දැකීමට අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්නට ඕන. ඒ නිරුද්ධ කිරීමෙන් තමයි ඒ ආකාරයෙන් නැවත නැවත ඉදීම සම්පූර්ණ සිනානේ නැති කරන්නේ පුනක් පුනම් ඒකට නජායති බුහුරි පඤ්ඤාමය නොනැති ප්‍රඥාව තියෙන කෙනා ඒ නිසා නැවත නැවත උපදින්නේ නැහැ. මේ දක්වා කියපු කරුණවල ධර්ම කාරණාවල ඉතා පිරිස අදහසක් තමයි අපි මේ ඉදිරිපත් කළේ විස්තර වශයෙන් ඉදිරිපත් කළ දේශනාවක් නෙවෙයි. එතකොට ඒ ආකාරයෙන් මේ ඇයට මේ ධර්ම කරුණවල යම් කීකරණ ප්‍රයෝජනයක් ගන්නට අවශ්‍ය නම් Tamange සිත තුළ තියෙන අවිද්‍යාව තේරුම් ගන්න. මේ විදිහට මගේ සිත තුළ අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. තමන්ගේ සිතේ තණ්හා ක්‍රියාත්මක වන්නේ මෙලෙසින් මේ මේ ආකාරයෙන් තණ්හා ක්‍රියාත්මක වීම නිසා ඒ වගේම අවිද්‍යාවෙන් ඇති නිසා මේ විදිහට අපේ කර්ම සංස්කාර රැස් කරනවා නේද මේ කර්ම සංස්කාර රැස් කිරීම කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය රැස් කිරීම නේද කියන කරුණ තේරුම් ගන්න බෑ තමන් අවබෝධ ගන්නට ඕනේ අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ තමන්ගේ සිතට තමන්ගේම අවබෝධයක් බවට මේ කරුණ පත්ුනේ නැහැ අහනවා තේරුම් ගන්නවා ඒක වෙනම දෙයක් තමයි අවබෝධ කරගන්නා දේ කරනවා කියන එක තවත් කාරණාවක්. එතකොට මේ විදිහට දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම තුළින් නැවත දෙපදිනවා කියන්නේ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යක පහළ වීමක් මෙතන මේ සිදුවන්නේ කියන කාරණාව තේරුම් ගන්න. එතකොට යම් ආකාරයෙන් තමයි තේරෙනවා නම් මේක දුක්ඛ සත්‍යයක් මේ දුක්ඛ සමුදය සත්‍ය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ කියන එක ඒ තේරුම් ගැනීම පවා නිරෝධ මාර්ග නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක නැති කිරීමේ මාර්ගය. මේ මාර්ගයේ වඩන්නට ඕනේ මාර්ගයේ වැඩිමින් විශේෂයෙන්ම දර්ශනා භාවනාවක් වීම තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ශනික අනිත්‍යතාවය තුළින් සිදුවන නිරෝධය අත්දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕනේ. ශක්තිය ලැබුණොත් තමයි නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. ඒ නිරෝධ සත්‍ය සාක්ෂාත් කරොත් තමයි සසර දුක නිම කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. නිසා මේ ධර්මයෙන් ප්‍රයෝජනය ගන්නට නම් ඒ ආකාරයෙන් කටයුතු කරන්න අධිෂ්ඨානයක් කරගන්න. මේ දක්වා කරන කියන ලද ධර්ම කාරණාවල ඉතා පිටසාරාංශය මේකයි බුදුරජාණන් වහන්සේ ඉතා සරල උපමාතිකින් සරල කරුණු ටිකකින් ඉතා ගැඹුරු කරුණු ටිකක් ඉදිරිපත් කළා උන්වහන්සේ ඉදිරිපත් කළේ බීජ වපුරනවා නැවත නැවත වෙහි වහිනවා ආයෙත් නැවතත් නැවතත් ඒ වගේම තමයි නැවත නැවත සිදුවන තව ක්‍රියාදාමයන් ගොඩක් තියෙනවා කුඹුරු හානවා කොටනවා ඊළඟ අත්යන් ගෙනියනවා යාචිකෝ ඉල්ලනවා ඉගෙන මිනිස්සු ඉල්ලනවා ඒ වගේ දෙනවා දානපතිව දීලස වගේ යනවා කිරියෙරෙනවා වස්තු පෙටව දුවනවා ඉතින් නැවත නැවත වෙනසටපත් වෙනවා නැවත නැවත මව කුසල කරා යනවා මේ නැවත නැවත මව කුසල කරා යන්නේක තේරුම් ගන්නට බලන්න යන හැටි තේරුම් ගන්නට බලන්න. එහෙම නැවත නැවත මව කුසල වලට ගියාට පස්සේ සංසාරේ නැවත නැවත ඉපදී ඉපදී සංසාර දුකම අනුභව කරන්න සිදුවෙනවා. ඒ නිසා සංසාර දුකෙන් මිදීමට නම් නිවන් ලැබීමට නම් නියත වශයෙන්ම විදර්ශනා භාවනාවක නියැලෙන්නටම අවශ්‍ය වෙන විදර්ශනා භාවනාව තුළින් පංචස්කන්ධ ලෝකයේ යථා සත්‍ය විනිවිද දකින්නටම ඕන විශේෂයෙන්ම මේ අනිත්‍ය සහ විසා නිරෝධය ඒ නිරෝධය දැකීමෙන් තමයි සම්පූර්ණම නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා එසේ කිරීමෙන් සසර දුක නිවකරන්න පුළුවන් විශේෂයෙන්ම මේ ඇයි සංසාර දුකින් මිදීමට වාසනාව සත්‍ය උදේ උදා වේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව දැන් නිම කරන්නේ